අපි අද යෝජනාවක් සම්මත කරගත්තා. අපි සියලුම දෙනා අපි අත්සන් කළා ලිඛිතව අපි ඊයකට අත්සන් ගත්තා. හිටපු ජනාධිපති අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දීලා ඒ වගේම එතුමා දේශපාලනයට ආවේ නැත්නම් අපි පාලනයෙන් ඉවත් වෙනවා කියන තීන්දුවට අද අපි සියලුම දෙනා එක වුණා. ඊට අමතරව අපි මේ ඊළඟ මාසය තුල අපි බලාපොරොත්තු වන රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් එකතැනකට රැස් කරලා ඒ තීන්දුවම ප්‍රකාශයටපත් කරන්න මොකද විශේෂයෙන්ම වෙනම පක්ෂයකින් ආවත් එතුමත් එක්ක සහයෝගය ලබා දීලා මේ රටේ එතුමා නායකයා බවට අනාගතයේදී පත් කරන්නට අවශ්‍ය තීන්දුව තීරණ අපි ගන්නවා